මේ තව ප්‍රශ්නයක් අහනවා මේ කාය ශක්තිය හොඳින් පවත්වා ගනිමින් කටයුතු හොඳින් කිරීමටත් ඒ වගේම ගිහියෙක් වශයෙන් පිළිපැදිය යුතු ආකාර හටාවක් තියෙනවාද කියලා ඉතින් අහනවා මේ බුදුදහම තියෙන්නේ ඇත්ත වශයෙන්ම ගිහි වතේ ඉන්න අයට ගිහි ක්‍රමෙත් පැවිදි වතේ ඉන්න අයට පැවිදි ක්‍රමෙත් මේ දෙකෙන්ම නිවන් දකින්න ක්‍රමයක් ඉතින් ගිහි වතේ ඉන්න අයට කියලා 아무තු 아무තු එකක් නෑ ඔය පටිච්චසමුප්පාදයේ එක වෙනසක් තියෙනවා සම්මා කම්මන්ත කියන කියන කොටසෙදී පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති භික්කවේ සම්මා කම්මන්තෝ කියන තැන කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා ඒ සම්මා කම්මන්තයෙන් කටයුතු කරගන්න අවස්ථාවක් වෙන්නනවා කාමයන්ගෙන් වෙන් වෙලා නෙමෙයි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා යන්න තියෙන මාධ්‍යයක් තියෙනවා ආර්යයන් තුල ඒ සීමාව ඉක්මවා ගිය පැවිදි අයට එතනින් එහාට යන්න මාධ්‍යයක්. ඒ මාධ්‍යය පූර්ණී කර ගැනීමටයි ඒ තියෙන්නේ. නිසා කාමචාරයක් තියෙනවනම් කාමචාරය තුළ විසම කාමචාරයක් තියෙනවනම් ඒක මිත්‍යාචාරයක් වෙනවා. හැබැයි මේ ගිහිවතක ඉන්නාට මේ ඔය කාම මිත්‍යාචාරයේ ගොඩනැගලා තියෙන සම්මතියක් ඇදීමේ. යම්කිසි සම්මතියක් ලෝකේ තියෙනවා. ශිෂ්ටාචාර සම්මතය. ඒ ශිෂ්ටාචාර සම්මතිය කැඩීම නිසා තමයි කාම මිත්‍යාචාර කියන පාපය සිද්ධ වෙන්නේ. එහෙනම් ශිෂ්ටාචාර සම්මතිය පැවිදි අයට දීලා නැහැ ඒ જાති. ඒ අයට දීලා තියෙන ශිෂ්ටාචාර සම්මතිය මොකද්ද? කාමයන්ගෙන් වෙන්න, අකුසල ධර්මයන්ගෙන් වෙන්න, සවිතක්කව, සවිචාරව විවේකයෙන් හටගත් ප්‍රථම ධානය. ඒකත් ඉක්මවන්න ඕන. විතර්ක විචාර පහ කරලා ලබන ප්‍රීති සුඛ ඇති ද්විතිය ධානයට කියන ආර්ය තුෂ්ණිම් භූතභාවය. ධර්ම ශ්‍රවණියත් ආර්ය තුෂ්ණිම් භූතභාවයත් ප්‍රගුණ කරගන්න කියලායි භික්ෂුන් වහන්සේලාට බුදුරන් වහන්සේ දේශනා කළේ. එහෙනම් භික්ෂුන් වහන්සේලාට මිත්‍යාචාරයක් වෙනවා සියලු කාමසේවණේ. ඒකෙන් අහක් වෙලා ඒ ටික රැක් ගන්න ඕන. ගිහිවතේ ඇයට ඉතර දුර දීලා නැහැ. ඒ ඇයට තමයි දුන්නේ මිත්‍යාචාරයේද දස ඔය වගේම අෂ්ටභාර්යා සේවනය මිත්‍යාචාරයට අහු වෙනවා ආදී වශයෙන් විග්‍රහ කරපු තැනක් තියෙනවා. ඒක අහකලා ඒ අය මිත්‍යාචාරයෙන් වෙන් වෙලා කටයුතු කරගන්නකො. ඉතින් එතකොට අහන්නේ මේ කාය ශක්තිය දුර්වල කරගන්නේ නැතුව මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්නලත් ඒ වගේම මේ දැහැමින් ජීවත් වෙන්නත් ක්‍රමයක් තියනවාද කියලා මේ ක්‍රමේ තමයි මේ බුද්ධ ශාසනයේ මූල ඉඳලාම තිබුණේ. ඒ තිබිච්ච ක්‍රමයට කරන්න දෙයක් නැහැ. අද දවසේ වෙනකොට ඒක කාලා තියෙන විනාශ කරලා. ඒ බෞද්ධ ක්‍රමවේදී අද සමාජයෙන් බොහෝ දුරට තුරන් කරලා ඒ තුරන් කරන්න හේතුව බුදුරන් වහන්සේ පෙන්නපු ආර්ය මාර්ගයට අනුගමනය කරන සිරිත් විරිත් පුංචි දරුවාගේ පටන්ගෙන කරන්න ඉඩ දීලා නැහැ ඒක වෙනස් කරලා දාලා. මොකද දියුණු සමාජ රටාව කියන එක සකස් කරලා පොඩි එකා උපන් දවසේ යන්තම් ඇටෙන් පොත්තේ මෝරාගෙන එන තැන් පටන්ගෙන කාමයට ගිජු කරලා කාමයට නැඹුරු කරන වැඩපිළිලා ලෝකේ වටිනා එකක් කියලා දීලා තියෙනවා. අන්නේ කාරණේට ගෝචර වෙච්ච අය දොස් කියන්නේ විදිහක් නැහැ නවීන විද්‍යාවේ වැඩවලට ගියා රූපවාහිනිය කියන එකක් මේ ලෝකෙට ඇවිදලා ලංකාවට තාම කාලයක් තියෙනවා අවුරුදු 25කට විතර ඉස්සෙල්ලා ඉඳන් 25 30 කිනම් ආපු එක වැඩි කාලයක් නෙවෙයි අවුරුදු 35ක් ඇති වුණා ඊට ඉස්සෙල්ලා ඔහම එකක් ලංකාවේ තිබුණෙත් නැහැ ওই තරම් අම්මලා තාත්තලා දුවරු පුත්තු එකතු වෙලා හිටන් ලැජ්ජ නැති විදිහට කියන්න කරන්න පුරුදු වෙලා හිටියෙත් නැහැ. මොකක් නිසාද ඒ පුරුදුනේ? ඔය රූප වාහිනිය බලන දුවයි පුතයි අම්මයි තාත්තයි ඔක්කොම එකට ඉඳගත්තාට පස්සේ දකින්න හම්බෙච්චන් තමයි ඒ ලැජ්ජාවයි නැති වුනේ. රූප වාහිනිය වරද නෙමෙයි ඒක ක්‍රියාත්මක කරන මෙහාවන පිරිසගේ තිබෙන්නා වූ නොහැදිච්චකම. ආරි ධර්මයට අනුකූල බුද්ධිලන්ට ඒක අහු වුණා නම් ඕකේ හුඟාක් වැඩ ගන්නවා. නමුත් ඒව අහු වෙලා තියෙන අනාරයන්ට කාටද? අසුතවා පුසත්ජනෝ කියන අසත්පුරුෂයන්ට. ඉත අසත්පුරුෂ ධර්මයේ තමයි ලෝකේ ප්‍රියමනාප පංචකාම. අන්න පංචකාමයේ යොමු කරලා ඒකේ ගිජු කරලා පොඩි එකාගේ පටන්ගෙන ඉහළටම යනකම් ඒකෙන් මත් කරන්න තමයි දැන් ඔය ඔය ඇතින සීළු වැඩසටහන් වලින් 199ක් තියෙන. ලෝක සත්‍යය මුලා කරලා හවට්ටනිය මහා ගුණක් තියෙනවා ඔහුගේ. අමුතුම සුන්දර ලෝකයක් මවනවා. කාම ලෝකයක් මවලහයක අතරමං කරනවා. ඒ මගට ගියාට පස්සේ යම් තරමක් කාර්ය මාර්ගයට නැඹුරු වෙලා පොඩි එකාගේ පටන් එන හදාගත්ත ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදයක් නැතුව ගියා. තවත් ඉදිරියට තවත් විනාශ වෙයි මොකද කරන්නේ? එහෙනම් එදා හදාන්න තිබිච්ච ක්‍රමේ යම් කාලයකදී දරුවා හදපු ක්‍රමයක් තිබුණා. එක්තරා දේව සංකල්පයට අනුව දේව සංකල්පයකට අනුව. ඔය සැඟවුණු බුදුමා කලීඩි දකින්න පොතේත් ඔක තියෙනවා විග්‍රහ කරලා. ඒ බෞද්ධ දේව සංකල්පය මොකක්ද කියලා. හරියට බලන්න විග්‍රහ කරලා. බලනකොට වෙන්නේ දරුවෙක්ගේ වටන්ගෙන කාය ශක්තිය දුර්වල වෙන්නේ නැතුව ක්‍රමානුකූල ශක්තිවත් ශරීරයක් ඇතුව 16 අවුරුද්දක් යනකොට හොඳ ශක්ති සම්පන්න පුරුෂයෙක් හැටියට පෙනී සිටින්න පුළුවන් දරුවෙක් ඒ වගේම ගෑනු දරුවෙක් ඊට අනුකූලව හදාගන්න ක්‍රමයේ මන් දන්නේ ඔය හීනයක් වෙන්න පුළුවන් අද ඒ විදිහට හදනවා කියන එක නම් හිතන්න අමාරුයි මොකද ඒ තරමට පිළිහිලා ගිහින් ඉවරයි හැබැයි එදා තිබිච්ච ක්‍රමේ නිසා තමයි අපේ ආතර මුත්තට බැලුවනම් නතර පනතර බැලුවනම් ඔය කියන එක ලෙඩක්වත් තිබුණ නැහැ එහෙම බහින් රෝගයක් නැහැ අසත්පුර දහදුරා වැඩ කළෙත් නැහැ. බොහොම අවංක සුද්ධ ඇති ජීවිත ගත කරපු පිරිසක් හිටියා. අධ්‍යක්ීම් තවත් මේ කාලේ වෙනරත් දකින්න අධ්‍යක්ීම් තියෙනවා අය අයගේ. ඇඟවල හොඳ ප්‍රතිශක්තියක් තිබුණා. ඒ වගේම කරපු වැඩ හරි බලවත් වැඩ. ඒක පුද්ගලයේ කරපු වැඩ 10 දිනකට කරන්නවත් බෑ. පැහැදිලිව පේනවා ඒ කාලේ යාගේ තිබිච්ච ශක්තිය කොහොමද? මොකක් නිසාද කියලා බලපුවාම එදා තිබිච්ච බුදුරන් වහන්සේ පෙන්නපු ප්‍රයෝග සම්පත්තිය නිසා ගති සම්පත්තිය තිබුණා. වචනයක් කටෙන් පිට කරලා නම් ඔප්පු තිරප්පු ඕනේ නැහැ ඒක එහෙමමයි. ආයි වචනේ වෙනස් කරන්නේ නැහැ. පාපීට බයයි ලැජ්ජයි. ඒ ගරුත්වය එහෙමයි. ඒක එහෙමම තිබුණා. ඒ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලාත් එහෙමයි. ඒ ගුණ හුඟා කරුකලා. ගිහියෙක් ඉදිරියේ හැසිරිය යුතු සියලු ආකාරයන් භික්ෂුන් වහන්සේ නමකගේ ගුණ ධර්ම තිබුණා. ගිහියෙක් එක්කලා යමක් කතා කළ යුතු කතා කළපු දේ තිබුණා. කතා නොකරපු යමක් තිබිය යුතු දේවත් තිබුණා එහෙම. පැවිදි කෙනෙක්ගෙන් අහගත යුතු දහමක් තිබුණාද? අහගත යුතු ඒ උත්තරීතර ධර්මය අහගන්න හේතු වාසනා තිබුණා. අහගත් අයට ප්‍රතිඵලක් තිබුණා. එහෙම ධර්මයේ තුලගෙනගේ ජීවිතයක් තිබුණා එදා. ඒ නිසා ඔය කාය ශක්තිය අඩුපාඩුවක් තිබුණ නැතුව ප්‍රයෝග සම්පත්තියත් ගති සම්පත්තියත් ගොඩනැගිලා කාල සම්පත්තිය ශාස්ත්‍රීය වෙලා තිබිලා නියම කාලට වැහි වහිනවා නියම කාලට ගොළෝ ශාස්ත්‍රීය වෙනවා පළදාව සත්තු විනාශ කරන්නේ නැහැ ඒ වගේම පොළවේ පළදාවට අවශ්‍ය පෝර ශක්තිය පොළවේ ස්වභාවයෙන් නැගෙනවා ඊ ආහාර භුක්ති විඳින්නා වූ අය හොඳ කාය ශක්තියක් ඇතුව නිරෝගීව වැඩෙනවා උපදී සම්පත්තිය ලැබෙනවා ඔය කියන ඔක්කොම ලැබිලා තිබුණා තිබුණ වට සාධකත් අදත් තියෙනවා වෙන්නලා ධර්මයේ තියෙන ওই සාධක අද ඔප්පු වෙනවා එදා තිබිච්ච තත්ත්වයේ අද තිබ්බත් ඒ දෙකේ තියෙන වෙනස. නිසා යම් කාලයක පටන් ප්‍රයෝග විපත්තිය පටන් ගත්තා. ප්‍රයෝග විපත්තිය මොකද්ද? පොඩි එකාගේ පටන් ගින පංචකාමයේ ලෝල් කරන එක. අන්නේ ලෝල් කිරීමෙන් පටන් ගත්ත ගමන ප්‍රයෝග විපත්තිය පටන් ගන්නවා. ඒ ප්‍රයෝග විපත්තිය අවසානයේ තමයි ගති විපත්තියටපත් වෙලා කාල විපත්තියෙන් කාලයේ විනාශ වෙලා විපරීත වෙලා කලට වැහි වහින්නේ අකලට වැහි වහිනවා ඒ වගේම වැසියෙන් අවශ්‍ය සරුසාරත්වය ගෙනත් දෙන්නේ ඔය විතර කාල විපර්යාසය නිසා උපදී විපර්යාසයටපත් වෙලා කන බොන ආහාර ශක්තිය දුර්වලා දුර්වල ආහාර ගැනීමෙන් කාය ශක්තිය නැති වෙලා ඒ වගේම ප්‍රතිශක්තිය නැති වෙලා නොයි ක්ලෙඩ් රෝග වලට ගොදුරු වෙලා වැහැරිලා යන කය ඇති වෙන එක අද පුංචි ළමින්ගේ පටන්ගෙන දිය වැඩියා රෝගයෙන් පෙළෙන්න වෙලා තියෙනවා ඒ හටගත පරිසරයේ ජීවත් වෙන අයට කාටවත් පොදුවේ සිල්වත් ගුණවත් කියලා කරන්න දෙයක් නැහැ පරිසරය විනාශ වුණාට පස්සේ ඒ පරිසරයේ ජීවත් වෙන සියලු පිරිසට ඔන්න ඔය කියන්නා වූ විවිධාකාර රෝගාබාධයන්ට ගෝචරෙන්න සිද්ධ වෙනවා. ඒ ගන්න ආහාරයේ රසය නැති නිසා ඇඟවල ප්‍රතිශක්තිය ක්‍රමක්‍රමයෙන් බලාින් දැඩි හීන වෙලා යනවා. විවිධාකාර රෝගාබාධ නිසා පෙලෙන්න පටන් ගන්නවා. ජීවිත අකාලේ වෙනසෙන්න පටන් ගන්නවා. කරන්න දෙයක් නැහැ ඉතින් ඒක එකපාරට එක දින කරන්න පුළුවන් පුද්ගලික වැඩක් නෙමෙයි. ওই ක්‍රමයට කාල හතරක ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ඕක. ඉතින් කවදා කෙරෙයිද කියන්නේ දන්නේ නැහැ. කවදා හරි මේ ලෝකෙට තේරෙන්න පටන් ගත්තොත් බුදුදහමේ අගය ලෝකෙ පිළිගත්තොත් ඒ ධහම ඊට පස්සේ ලෝකෙට පංචකාමීල වහල් නොවන ජීවිතයක් ගත කරලා ප්‍රඥාවට මුල් තැන දීලා බෞද්ධත්වයේ ලෝකෙ සකස් වුණා නම් සොයන්ජාත හැල් හට ගන්න පුළුවන් කාලයක් නැවත එන්න පුළුවන්. එහෙම එකක් මේ ධර්මයේ තියෙනවා. ආයි හොයාගෙන කන්න, වවාගෙන කන්න, හදාගෙන කන්න දෙයක්වත් නැහැ. ඒ තරම් ලෝකේ ශාස්ත්‍රීයක වෙනවා. නමුත් ඊන් කරන්න දෙයක් නැහැ. කවදා හැම එකක් මතුවේද කියන්න පුළුවන්කමකුත් නැහැ. කොයි ක්‍රමෙන් හරි ධර්මයේ නම් තියෙන කාරණාව විදියයි. ඉතින් පුද්ගලිකව යන්තරාක් මේකින් ආරක්ෂා කරගන්න පුළුවන් නම් එක්තරා මට්ටමකට හරි මේ ශක්ති විශේෂ රැක ගන්න පුළුවන්. තමන් හෝ තමන් හදන දරුවන්ට හෝ අර බාහිර ලෝකේ වැඩක් නැති හිස් දේවල් වලින් ඈත් කරලා හදා ගන්න පුළුවන් නම් පන්සල ඇසුරෙන් ගුණධර්ම ඇසුරෙන් ජීවිත හැඩගස්ස ගන්න පුළුවන් නම් වැඩකට ඇති දෙයක් වෙන්නන වෙලාවක හොරෙන් හරි අනික් අය වැඩි හිටියෙක් හරි බලලා හිටන් ඒ වෙලාවට විතරක් ඔය ටීවී ආදී රූපවාහිනී යන්ත්‍ර ක්‍රියාත්මක කරලා එකකින් ගන්න පාඩමක් නම් ගන්න මන් දන්නේ කොහෙන් තියෙයිද කියලා පාඩමක් දෙන්න විදිහක් නැහැ බන කියලා හිටන් ටිකක් කියලා දාලා හිටන් පොඩි ළමයි ගවම උස්සනවා කොහෙවත් දානවා ඊළඟට ඇඩ් එකට ඉතින් කොහොමද කරන්නේ භාගයක් ධර්ම දේශනාව දාලා භාගයක් දානවා අර කුණු හරපයක් ඉතින් ඒකත් ගන්නවා සංඝ දැක්වීමා ලෝකෙට පෙන්වන්නද දලවීමා කරගන්නවා ධර්ම දේශනාව. ඉතින් ඕ වගේ දේවල් තියෙන ලෝකෙක මම දන්නේ නැහැ මොකක් පෙන්වන්නද කියලා. නමුත් පෙන්වන්න පුළුවන් එකක් හිතලා බලලා හරි තියෙන නම් ওই රූපවාහිනී යන්ත්‍රයක පෙන්වන වැදගත් දෙයක්. ඒක විතරක් මේ ළමයින්ට දර්ශනීය සලස්වන්න. එහෙම කරලා හිටන් ධර්මයක් ඇසුරු කරගෙන සාසනය ඇසුරු කරගෙන යම් කිසි පින්වත් පිරිසක් ඉන්නවා නම් ඒ උත්තරමයන් වහන්සේලා ඇසුරු කරගෙන කවුරු හරි කමක් නැහැ ගිහි පින්නතුන් හෝ පැවිදි අය. ඒ ඇසුරෙන් යහපත් චරිතයක් හැඩගස්ස ගන්න පොඩි දරුවන්ට තමනුත් හැඩ ගැහිලා. මෙන්න මෙහෙම කරගෙන ගියොත් නම් යම් කාලෙදී එක්තරා මට්ටමකින් හරි මේ නිරෝගී ජීවිතයක් ඒ වාගේම ශක්ති සම්පන්න කායික මානසික දෙපැත්තෙම වැඩිච්ච ජීවිතයක් ගත කරලා මෙලොව පරලොව අභිවෘද්ධියක් ලබාගෙන නිවනටත් මඟ පාදා ගන්න පුළුවන්. ඉතින් ලෝකේ හදනවට වැඩිය නා වටිනාම දේ මොකද්ද? ලැබිච්ච අවස්ථාවෙන් අදත් බැරි වෙන්නේ නැහැ. පුළුවන් හරියකින් මේ කය යන්තම් වාතු කරගෙන හරි. ප්‍රඥාව පහල කරගන්න උත්සාහ කරන්න බනහලා. දරුවන්ටත් ඒක යොමු කරන්න ඒක තමයි කියන්න තියෙන වැදගත්ම දේ.